नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते අප පසුගිය දිනෙහි සාකච්ඡා කළේ පතවි ආදී ධාතු සතර පිළිබඳව රූප ගැන කතා කරන විට ප්‍රධාන රූපයේ ගතිවිතුව තිබෙන්නේ මේ හතරයි. බුදුරජාණන් වහන්සේ ඒ සත්වයා ඇතැම් විටක ධාතුන්ගේ වශයෙන් දා දක්වපු සූත්‍ර. ඒ සූත්‍රවලදී පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර ප්‍රධානකර දක්වලා සභාපිරෝහි කුරුසෝ ආදි වශයෙන් ධාතුංග සූත්‍රෙහිදී ඒ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, තව ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. එම තුනන්ට වදාරලා තිබෙනවා. දැන් මේ ධාතු හතර හැමතැනම මේ ධාතු පිළිබඳව වදාරන හැමතැනම එනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ පද. ඒ ඒ ධාතුන්ගේ මූලික తত্ত্বය මුල් ස්වභාවය තමයි අප තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. දැන් මේ ධාතු ඒ යම් කිසි ස්වභාවයක් නැත්නම් ලක්ෂණයක් කියන්නේ සතහනක් යම් කිසි සතහනක් දක්වන දෙයක් නෙවෙයි ඒ ධාතුන්ගේ මූල ස්වභාවය දක්වන ඒවා හුදු ශක්ති මාත්‍ර කියලා ගන්නට වෙනවා ශක්තිමාන. එහෙත් ඒවා රාශියක් එක්තැන් වූ කල්හි ඒ එක එක ධාතුවට අයත් නොවන යම්කිසි සතහනක් ආකාරයක් දක්වන. ගමනක් ඒ ගඳ ආදී ඒ ඉන්සානේ අර වන්න ගන්ධ රස ඕජා කියන ඒ ආදී ભેද දක්වනවා ඒවා එක් වූ කල්හි. එහෙම නැතුව ධාතුවක් වශයෙන් එය කලකන විට එහි පාටක් කියන වර්ණයක් ගන්ධයක් මේ අතුවල් ගන්ධය පඨවි ධාතුවේ අතුවල් ගන්ධය ආපෝ ධාතුවේ කියලා එහෙම දක්වන්නේ. අනේ ඒක තේරුම් ගන්නට ඕන. ඒ ධාතුන් කියනවා. ඒ නිසා තමයි ඒ ධාතුන් සත්‍යයන් රවටන ස්වභාවයෝ කියලාගෙන ඒවට මහා භූත කියලා නම් කරලා තිබෙන එක තේරුමක ඒ නිසා. ප්‍රകൃතියෙන් ස්වභාවයෙන් වුණට නැති එහෙත් එකතු වූ කලෙහි යම් ධර්මයක්, ගන්ධයක් ආදී විබඳු ස්වභාවයක් දක්වන බැරි. දක්වා ආවද බුලා මේ පටිවිආදි ධාතුන්ගේ නිමිත ශරීර ඇති මේ සත්‍යයන්ම මුලා කරනවා. මුලා කරනවා කියන්නේ රවටනවා කියන්නේ අපි මේ ධාතුන් ධාතුන් වශයෙන් සැලකීමට නොහැකි කම දුටු කොටගෙන රැවටි සිටින පිරිසක් යා කියතත් වැරදි නෑ. ඒ එන්පාද මා කලින් දවසේ කීවේ ඒ ධාතුන් ධාතුන් සමග ගැටෙන විට පුද්ගලයේ පුද්ගලයේ සමග ගැටුණා අපේ කියන. ඉතින් සමහර විටක තරහව ඇති කරගන්නවා සමහර විටක රාගය නැත්නම් ලෝභය උපදවා ගන්න එයාගේ මේ විවිධාකාර මේ චිත්තාචාරයන් පවත්වනවා මේ තමා මේ ධාතුන්ට ග්ලාවී සිටින දැන ධාතුන් ගැන මුලා ඒ නිසා තමයි බුදුජානක වහන්සේ ඒ පතරියාදි ධාතු වශයෙන් සත්‍යයන් වෙලා සත්‍යයක් ශරීරය මේ මේගේ ධාතුන්ගෙන් නිර්මිතව තිබෙන බව දක්වලා මේ අභ්‍යන්තර පතවි ධාතුව කියන මෙය බාහිර පඨවි ධාතුවට වඩා කිසිදු වෙනසක් නැති බව දක්වනවා. ඒ නිසා තමයි යම් අභ්‍යන්තර පඨවි ධාතුවක් වේද, ඒ වගේම බාහිර පඨවි ධාතුවක් වේද. පඨවි ධාතු රේ වේසා කියලා කියන්නේ. ඒවා පඨවි ධාතු හුබය. තන් මේ තන් මම මේ සෝහමස්තු නමේ සෝත්. ඒ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. එහෙම බලන්නට උදන්නා. යන ඒකයි ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කියලා. නමුත් ඒ තරම් දර්ශන ඒ තරම් දුරට ඒ පතරියාදි ධාතුන් පිළිබඳ ඒ සම්‍යක් දර්ශන ඇති කරගත හැක්කේ විදර්ශනා භාවනාව. විදර්ශන අපට බොහෝ දුරට ඒ කිට්ටුවට කියන්නේ පතරිය ධාතුව පිළිබඳව පොතේ සඳහන් වෙන අපි ආචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්න ඒ කරුණු පදනම් කරගෙන පඨවි ධාතු ස්වභාවය පිළිබඳව බොහෝ දුරට අපට හිතලා තේරුම් ගන්නට පුළුවන්. එහෙත් ඒක ඒ ප්‍රත්‍යක්ෂ දැනීමක් කියලා කියන්නට බෑ. ඒ ඒද අනුමානයක් කොටයි ගන්නට පුළුවන්. ප්‍රත්‍යක්ෂය කියන්නේ සාමාන්‍යයෙන් ලෝකෙහි ප්‍රත්‍යක්ෂය ගැන කතා කරන විට ඇසෙන් කරන ප්‍රත්‍යක්ෂය කනින් කරන ප්‍රත්‍යක්ෂය ආදි වශයෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කියලා කියනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන්නේ ඇහෙන් දකිනවා, කනින් අහනවා, නැහැෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිවෙන් රස දැනගන්නවා, කයින් පොට්ටබ්බයන් ස්පර්ශ කරනවා. අන්න ඒ විදිහට ඇති කරගන්නා ප්‍රත්‍යක්ෂය. ඒක නුවණින් කරන ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒ ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය බොහෝ විට කෙනෙක් ඒ වැරදි සංඥාවන් ගැනීමටද හේතු වන ප්‍රත්‍යක්ෂයක් වෙනවා. ඒ ලෝකේ කතා කරන මේ ප්‍රත්‍යක්ෂය. වැරදි සංඥා ඇති කරගන්න. දැන් ඒ නිසා දැන් අනිත්‍ය නිත්‍ය සංඥාව, දුක්ඛේ දුක්ඛ සංඥාව, අනාත්මේ ආත්ම සංඥාව කියන මේවාට ඇති වෙනවා ඒ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන ඒ ප්‍රත්‍යක්ෂයන් නිසා. කියන්නේ අපිට දැනෙන දෙයක් අපි යම්කිසි ආකාරයකින් ඒක ගන්නවා. ඒ ගන්නේ බොහෝ විට අනිත්‍ය වූ දේ නිත්‍ය හැටියට. දුක් වූ දේ සැප හැටියට. ආත්ම වූ දේ ආත්ම හැටියට. එහෙම නෙවෙයි මේ ඥානයෙන් කරන ප්‍රත්‍යක්ෂය ගැන කියන්නේ. නුවණින් කරන ප්‍රත්‍යක්ෂය. ඒ විදර්ශනා නුවණින් කරන ප්‍රත්‍යක්ෂයේදී ඒ ධර්ම ස්වභාවයම Taman නුවණින් දැනගන්නා අතර ඒ ධර්මයන්ගේ පිළිදෙන යථා ස්වභාවය යථා සත්‍යය යථා භූතය කියන්නේ ඇතිසැකි ද දැනගන්න. ඒක කොයිතරම් පොත කියුවත් දැනගන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒක කොයිතරම් හේවා නිකම් හිතලා බැලුවා නේ. ඒකට අර මේ ස්කන්ධ පංචකයට සිත යවලා සිත කියන්නේ සිහි නුවණ යවා බැලුවේ. එතකොට Tamanටම පඨවි ධාතුව ප්‍රකටව වැටහෙන. පකට පඨවි ධාතුව කියන්නේ වෙන කොහෙවත් තියෙන දෙයක් පිළිබඳව නෙවෙයි. තම ආධ්‍යාත්මික. ඒ වගේම ආධ්‍යාත්මික ආපෝ ධාතුව අධ්‍යාත්මිකව කියන්නේ තමා තුළ මේ මේ කයින් පවත්නා තේජෝධා වායෝධා කියන ඒවා වෙන්කොට දැකිය හැකිද? අනේ එහෙම දැකගත්තොත් යම් දැනගත්තොත් ඒ තැනත්තා අභිධර්මයක් ඉගෙන ගත්ත කෙනෙක් නම් මේ අභිධර්මයේ කියා තිබෙන කරුණ කොයි තරම් යුක්ති යුක්තද කියලා සමාතන සනාතන වෙනවා. ඒ ඒ ධර්මයන්ගේ ස්වභාවයන් Tamanට ඒ නුවණට ප්‍රත්‍යක්ෂ වූ කලි. තමා ඉගෙනගෙන තිබෙන පොතපතින් දැනගෙන තිබෙන ඒ ධර්මය කොයිතරම් යුක්ති යුක්තාකාරයෙන් දක්වලා තිබෙනවද පොතපතේම Tamanටම තේරුම් ගන්නට පුළුවන්. අන්න ඒ ධාතු, පඨවි ධාතු අතර හැම රූපයක් පිළිබඳව හැම රූපයක් පිළිබඳවම මූලික ධාතු හතර. ඒ ධාතු හතරෙන් වෙන්ව කිසිදු රූපයක් පවතින්නේ නැහැ. ඇතිවන්නේ නැහැ. කවර හෝ රූපයක්. අපි රූප කියන කතාව මේ ශරීරවලට තමා පාවිච්චි කරන්නේ. ශරීරය. ඒ ශරීරය කියනකොට උගස් ආදී දේවල්ද ඒ ගොන්නිලා සලකන. ඒවායේ පිටිදෙන්නේ පටවිය අධාතු සතර. මේ බාහිර ලෝකයේ කියන්නේ සත්ව ලෝකය නෙවෙයි. ඒ සත්ව ලෝකයෙන් පිටත්තරව තිබෙන තිබෙන ඒ සංස්කාර ලෝකයට අයත් පොඩ්ඩක්දල් පර්වතාදී මහ පොළව ඉරහඳ තාරකා කියන මේ සියල්ලම ගැන කලකපොත. ඒ සියල්ලෙහිම පවත්නේ පඨවි ආදී ධාතු සතර. ඒ ධාතු සතර එකතු වූ තැන ඇතිවන්නා වූ වර්ණ ගන්ධ රස ඕජා කියන ඉතිරි හතරත් එක්ක පවතී. ඒවායේ පවත්නා වූ ඒ පඨවි ආදී ධාතුන්ගේ උත්සන්නතා අනුත්සන්නතා තිබෙන්නට පුළුවන්. උත්සන්නතා කියන්නේ යම් ධාතුවක් අධිකයි. බලවත්. එහෙම පවතින්නට පුළුවන්. ඒ කොහොම පැතුණා? අපි ඒ නිසා තමයි ජින්න තේජෝ ධාතු අධික රූප සේගන්. ඒ ජින්නෙහිද පඨවි තිබෙනවා. වායුත් තිබෙනවා ආපෝත් තිබෙනවා ඉතිරි ධාතු සත් තුනක් තිබෙනවා ගින්නි එහිද තිබෙනවා ඒ එකතු වූ කල් එහි රූප කලාප සමූහයෙන් වර්ණයක් තිබෙනවා ගන්ධයක් තිබෙනවා රසයක් තිබෙනවා ඕජාවක් ඒ විදිහටයි අභිධර්මයේදී ඒවා පිළිබඳව උගන්වන්නේ ඒ නිසා කිසිදු තැනක රූපයි කියා ව්‍යවහාර කරන යම් වස්තුන් වේ. ඒ හැම වස්තුවක් අක්‍රියාදි ධාතු සතරෙන් නිර්මිත වූ වස්තුන්සේ මෙසත්තමා තමයි. එයින් පිටත් කරන. දැන් අපට මේ ලෝකය කියනකොට බාහිර ලෝකය කොයිතරම් දැනගත්තම එයින් අපට විමුක්තිය පිණිස විමුක්තිය සඳහා එයින් ප්‍රමණක් එයින් ලැබෙන ප්‍රයෝජනයක් ඒ කියන්නේ බාහිර ලෝකයේ නෙවෙයි පළමු කොට දැනගත යුතු. ඊව තිබෙන්නේ සමාය කියනු ලබන ලෝකය ගැන. මේ ඉමස්මින් දේව යාමමත්තේ ඵලයේදී සකන්නම් සමනකේ ලෝකංච පඤ්ඤාප්පේවි ලෝක සමුදයං ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාප්පේවි යමින් බුදුරජාණන් වහන්සේම වදාළා. ඉමස්මින් දේව යාමමත්තේ ඵලයේදී සකන්නම් සමනකේ ඒ සංඥාව සිත කියන ලින්ද යුක්ත මේ බමයක් පමණ වූ මේ කලෙබරෙහි නැත්නම් මේ රූප කයි මේ ශරීරෙහි ලෝකංච පඤ්ඤා කියන්නේ ලෝකයේද ඇතයි කියන ලෝක සමුදය ඒ ලෝකයේ කියන එය උපදවන්නට හේතු වෙන ධර්මය ලෝක නිරෝධං ලෝක නිරෝධය ද ඇතයි කියන්නේ. ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට. ඒ කියන්නේ මෙහි පනවමි කියන්නේ මේම තමයි ලෝකයේ දැන ගැනීමටත් ලෝකයෙන් එතර වීම දැන ගැනීමටත් හාරා අවිස්තිය යුතු එකම දේ. හරියට මේ යම් කිසිවක් පිළිබඳ ඇතුළත බලන්නට හාරලා බලන්න දැන් පොස් ආදී දේ ඉදිරියට බලන්න ආරම්භ කෙනෙක්. ඒ වගේ මේ ස්කන්ධ පංචකයම නුවණ නැමැති කඩුවේ හාරලා බලන්නට හාරලා බලන්නට ඉතින් හාරලා බලන්නට කඩුව නිකන් නෙවෙයි කඩුව කියන්නේ කිසි අතකින් අල්ල ගන්නට ඕන අන්න ඒ වගේ ඉතින් ඒ අල්ලා ගන්න අත හැටියට ගන්නට වෙනවා අවීර්ය නැමැති අත දෙකවද කිව්වන්නේ ඒ විදිහේ කොහොම හරි නුවණින් මේක පිළිබඳව සොයාගන්න. ඒ නිසා තමයි අභිධර්මය ගැන කියන්නේ. අභිධර්මය නුවණ තිබෙන කෙනෙකුට පමණ යම් ආස්වාදයක් ලැබිය හැකි ධර්මයක්. ඒ මොකද නැති කෙනෙකුට ඒ ආස්වාදය කියන්නේ ඒ ධර්ම ඉගෙනීමෙන් ලබන ඔව් සම්නස්ස ප්‍රීතිය ඒක ලැබෙන්නේ නැහැ බොහෝ කෙනෙකුට. ඒ නිසා තමයි අටුවාවේ කියනවා. වේහි සම්පියෝ පච්චරක්ඛන්තානං ප්‍රසාද බහුලානං සද්ධා සම්පන්නානං ප්‍රසාද බහුලානං ඥානුත්තරානං කුලපුත්තානං අනන්තං පීති සෝමනස්සං උප්පජ්ජ ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙකක්. සම්ති කියලා කියන්නේ මහන්සේගේ දේශනාව. සම්ති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. සම් සම් පාලි වචන. වීහි සම්තියෝ. පච්චවික්ඛන්තානං සද්ධා සම්පන්නානං පසාද බෞලානං ඥානුත්තරානං කුලපුත්තානං. ඒ ශ්‍රද්ධාව ඇති ප්‍රසාදය කියන පැහැදීම බහුලව තිබෙන නුවණ දිනු කරගත්ත කුල පුත්‍රයන් කුල පුත්‍රයෝ කියලා විශේෂයෙන් දක්වන භික්ෂුන් වහන්සේට අනන්තං කීති සෝමනස්සම් උක්කච්ච. එපමණයි කියා සීමාවක් දක්වන්නට බැරි ප්‍රීතියක් සොම්නසක් උපදී. කවර සංසි දෙකක් දෙලත් විනයන්ට අභිධම්මයි. විනයත් අභිධර්මයක්. විනයත් අභිධර්මයක්. විනය මේ පිනතුන් බොහෝ විට කියලා නැතුව ඇති. ඒ විනය පැනවීමක්. ශික්ෂාපද පැනවීම වෙන කාහටවත් විශේෂ කර්මක් නෙවෙයි. බුද්ධානං ඒව විසය. බුදුරජාණන් වහන්සේටම විශේෂ වූ කර්ම. විනයයේන පරාජිකා පිළිබඳ ඊළඟට සංඝාදිශේෂාපත්ති වලදී එන සුක්‍ර සත්‍ය සංඝාදිශේෂය ආදී මේවා පිළිබඳව කියවන කෙනෙකුට දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි ඇතන් කෙනෙක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධත්වය වෙන දෙයකින් මේ නිගමනය නොකළත් උන්වහන්සේගේ විනය දේශනාවෙන්ම නිගමනය කරන්නට පුළුවන්. එහෙමයි. විනයදී. ඒ තරම් ධර්මය නැත්නම් ඒ තරම් වූ දෙයක් ඒ විනය බව. ඉතින් ඒ විනයෙහි හසල බුද්ධියක් ඇති කෙනෙකුට මේ මේ වරදේ මේ මේ ඇවතය මේ වරදින් ඇවතින් නැගී සිටින්නේ මෙසේ ඔයාදි වශයෙන් ඒ කරුණ මෙනෙහි කරන විට ඒ විනයතර භික්ෂුවට අනු මහා ප්‍රීතියක් සොම්නසක් ඒ නිසා ඇතිව. ඒ වගේම ආදි ධර්මිකයා ආසන්න අභිධර්මයට උගත් ඒ ශිෂ්‍යුන් වහන්සේටත් ඒ ඒ ඒ ධර්මාන්තරයක් විපාක කර්මාන්තර විපාකාන්තර කියන මේවා පිළිබඳව සම්මුසුකුම ධම්මං සම්මසංසක්ක ඉතා සිහින් සියුම් සූක්ෂම ඒ ධර්මයන් පිළිබඳව මෙනෙහි කරන විට අනන්තං කීති සෝමනස්සං අනන්ත වූ ප්‍රීතියක් සුන්නතක් උපදිනවා ඉතින් ඒ නිසා අභිධර්මයේ ඉගෙනීමට නුවණ වැඩෙන නුවණ වැඩෙන ක්‍රියාවක් වේ දකින්න. අභිධර්මයේ ඒ වගේම ඒ උත්පත්තියෙන් ලබන ලද නුවණ ඇති කෙනෙකුට ඒ ධර්මයේ ඉගෙන ගැනීමේ ඇතිගෙන වා මහත් සිතියක් සතුටක් ඒ වගේම නුවණද තව දුරටත් විසද වෙනවා. විසද වෙනවා කියන්නේ පිරිසිදු වෙනවා. දියුණු වෙනවා. ඒ පතලියාදි ධාතු සතර හැම රූපයකදී හැම වස් රූපයක් කියලා ගන්න හැම දෙයකදීම මූලික ධර්ම සතරක්. එයින් පිට ඒ එය එය නැති කිසිදු දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතාම සූක්ෂම දෙයක්. ඒ නිසානේ දැන් ලෝකයේහි විද්‍යාව අතිරුවද කලකන විට බොහෝ සුම් රූප පිළිබඳ. ඇහැට පෙනෙන්නේ නැති දේවල් ගැන සොයලා ඉගෙනවන්නේ. ඒ ඇහැට පෙනෙන්නේ නැති තරම් වූ සූක්ෂම රූප ඛණ්ඩයක උවද රූප පුඤ්ජයක උවද මේ ධාතු සතර තිබෙනවා. මේ ධාතු සතර නැති එකද රූපයක්. ඒ නිසා අභිධර්මයේ ඉගෙනගෙන ඉතාම කුඩා රූප කුංජය රූප කුංජය කියන්නේ රූප කොටස් එතෙන් ඊට වඩා තනි රූපයක් ඊට වඩා කුඩා තනි රූප කොටසක් ලැබෙන්නේ නැහැ ඒ තනි රූප කොටස් කාණ්ඩයක් හැටියට නැත්නම් මේ ගොන්නක් හැටියට ගොනුවක් හැටියට ලැබෙන ඒ රූප කුංජෙහි පිළිනවා ධාතු සතරත් ඒ ධාතු සතර නිසා ඇතිවන උපාදා රූප වශයෙන් දැක්වෙන තවත් රූප හතරක්. ඒවා තමයි සුද්ධාස්තක රූප කලාපය කියලා නම්. සුද්ධාස්තක රූප කලාපය තව නමක් පිළිනවා අවිනිභෝග රූප කලාපය. ඒ විනිභෝගය කියන්නේ බෙදා වෙන් කරන්නට පුළුවන්. අවිනිභෝගය කියන්නේ වෙන් කරන්නට බැරි. අන්න එහෙම රූප කලාපය ඉතින් මොකක් හරි වෙන් කරන්නට පුළුවන් කමක් තිබේ නම් යම් කිසි විදිහක. එයින් කියෙන්නේ එතන රූප කලාප කීපයක් තියෙනවා. එක රූප කලාපයක් නෙවෙයි. නෑ ඒක නෙවෙයි. ඒ රූප සාප රූප කියන්නේ ප්‍රිය වූද මිහිරි වූද කියන. ඒ රූප කියන එකේ තේරුම වෙන එකක්. සිය රූප, සාද රූප කියන තැන නෑ. ඒ රූප කියන එක මේ රූප දැක්වීමට නෙවෙයි. ඒ ඒකම යමක ප්‍රශ්නයක්, යමකේ වෙන ප්‍රශ්නයක්. යමක ප්‍රකරණේ ඒ ප්‍රශ්නය වෙනවා. ඒ සියලුම මේ රූප රූප දෙකියා. මේ රූපං සාත රූපං රූපං කියලා ඒ ඒ ගැන කියනවා. ඒ ඒ කියන්නේ ඒකට කියනවා වචන සෝභන කියලා. ඒ යම්පත් කරමිනෙහි වචන සෝධන කියලා ඒක කියන්නේ. ප්‍රිය රූප සාත රූප කියන වචනේ හිතේ රූප ප්‍රිය වූද මිහිරි වූද කියන එක. ප්‍රිය වූද මිහිරි වූද. ඒ කියන්නේ දැන් එහෙම අර ගාථාවකුත් මා මේ පින්තුන්ට කියලා ඇති නේ අර සීවලි මහරහතන් වහන්සේ සීවලි හාමුදුරුවෝ මෞකසියෙහි සිටියේ කාලය පිළිබඳ හත් අවුරුද්දක් මෞකසිය ගත කළානේ පස්සේ දිවිගන්නටත් බොහොම අමාරු මා මෑණියන්ට සුප්පාවාසා කෝලිය පිටා බුදුරජාණන් වහන්සේ වෙතට යවුවා තමන්ගේ ස්වාමි පුරුෂයාව යන්නේ මා වින දුක ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙම මූල ගර්භව වේදනාවෙන් පීඩා විඳිනවා ඒ ඈ කනසීම බලාපොරොත්තුයි එහෙම කීවේ බුදුරජාණන් වහන්සේට පරිවිඩයේ ඒ ස්වාන්තික්ෂයක් ගෙන ගෙනියන. ඒල බුදුරජාණන් වහන්සේ සුඛිනෝ සුඛී හෝතු සුප්පාවාසා කෝලිය දිතා ඒ විදිහේ ඒ සුවපත් වේවා ඒ සුප්පාවාසාව ඒ වගේම සුවපත් වූ ධර්මිතද බිහිකරාවා ඒ විදිහේ මහන්සේ ආශිංසනයක් කළා ඒ ඒ බුදුරජාණන් වහන්සේ විහාරෙහි ඉඳ ඒ ඒ ආශිංසනය කරන විටම සුපාවාසා දරුවා ප්‍රසූත කළා. ඉතින් ස්වාමි පුරුෂයා ආපසු ගෙදර ඇවිත් ආ වෙලාවේ දැන් Taman අත්වැසිල්ලක් ලබා දී සිටින්නේ නැවත ස්වාමි පුරුෂයාව පිටත් කර හැරියා මේ බුදුරජාණන් වහන්සේට මහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට හත් දවසක් පිට පිට දානයට ආරාධනා කරා. ඉතින් ඒ ආරාධනාව කළා. කළා. ඒ ආරාධනාව බුදුරජාණන් වහන්සේ ඊට පසුදින ආරාධනයක් බාරගෙන තිබුණේ මුගලන් හාමුදුරුවන්ගේ දායකයෙක්ගේ. මුගලන් හාමුදුරුවන්ගේ දායකයෙක්ගේ ආරාධනාව බාරගෙන තිබුණා. ඉතින් සුප්පා වාසාවට මේ අනුග්‍රහය කළ යුතු තිබෙනවා. ඒ නිසා ඒ මුගලන් හාමුදුරුවන්ට කිව්වා ඔබගේ දායකයන්ගේ නිමන්ත්‍රණය කර තිබෙන්නේ ඒ නිසා ඔහුගේ ඔහුට දැනුම් දෙන්නේ කියලා. ඉතින් මුගලන් හාමුදුරුවෝ ඒ දායකයාගේ නිවසට වැඩලා දායකයාට කිව්වා ඔබගේ දාණය මේ කල් දාන්නේ සුප්පා වාතාව මේ විදිහේ ආරාධනයක් කරනවායි ඒ ආරාධනය පිළිගැනීම කියලා. ඉතින් ඔබ වහන්සේ මගේ මේ ජීවිතය ගැන ඈ ජීවිතය ගැන මේ මේ අප වෙනවා නම් අප වෙනවා නම් මම ඉඩ දෙන්නම් ජීවිතයයි තමන්ගේ ශ්‍රද්ධාවයි බුදුරජාණන් වහන්සේගේ ඒ ඉතින් කීවා මම ඔබගේ ජීවිතය ගැන එහෙම කරුණ කීපයක් ගැන කිව්වා ඇත්තෙන්ම හැබැයි ඔබගේ ශ්‍රද්ධාව ගැන ඇති වෙන්නට බැරි. ඉතින් ඒ පිළිගෙන පසුපා වාසාවතේ ඒ නිමන්ත්‍රණයට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් හද්දක් සක්දාන. හත්වෙනි දවසේ සීවලි හාමුදුරුවෝ කියන්නේ සීවලි කුමාරයා. දැන් ලොකුම අවුරුදු 7 කෙනෙක්. සරියුත් හාමුදුරුවන් සමග කතා කර කර ඉන්නවා දැක්කා. සුපාවාසා යන මෑණිය. එවිට මෑණියන්ට බොහෝම සතුටක් සතුටක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ ඇස්වා මේ ඒ උපවාසාවදී මේ විදිහේ දරුවන් ලැබීමට ඔබ තවත් දරුවන් ලැබීමට කැමතිද? ඒ කියන්නේ මේ මහා පීඩාවක් ඉඳන්නේ අවුරුදු 7ක් බොහොම දුක් විඳිනවා. දවස් 7ක් තාම දුක් විඳිනවා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඇසුවේ කොහොමද නැගෙන් ලැබෙන පිළිතුර උන්වහන්සේ දන්නවා ඒබඳු පිළිතුරක් ලැබෙන්නේ කියලා. ලොස්වාදීනි මම මේ වගේ තවත් දරුවන් හත් දෙනෙක් ලබන්නට කැමතියි. දෙනෙක් නේද? හත් දෙනෙක්. අන්න ඒ විදිහ බුදුරජාණන් වහන්සේ වදාලා ගාථාව. අසාතං සාත රූපේන සිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන සමත්ත මති වස්තුති. අනේ එතන එන අර රූප කියන කතාව නේ. අසාතං සාත රූපේන. අසාතං කිවි අමිහිරි දෙයක්. මිහිරිසේද. සාත රූපේ කියේ එතන මිහිරිසේ කියන්නේ. මිහිරි වශයෙන්. අසාතං සාත රූපේන. සිය රූපේන අප්පියං. අප්‍රිය වූ දෙයක් ප්‍රිය දෙයක් ඇතියටද දුක්ඛං සුඛස්ස රූපේන දුකම සැපවත් දෙයක් වේද? සැප වූ දෙයක් වේද? සමස්ත සමස්තං ප්‍රමාද වූ අතිවත ඉක්මවලා ගන්න ඉක්මවා ඒ කියන්නේ හිතේන යථා තත්වය ඉක්මවලා වැරදි තේ සිතනවා වැරදි දෙයක් ගන්න දුක සැපතේ අප්‍රිය දේ ප්‍රිය දේ හැටියට අමිහිරි දේ මිහිරි දෙයක් හැටියට ප්‍රමාද වූ ඉක්මවා යනිති කියන එකයි තියෙන්නේ. අනේ විදිහේ රූප සාත රූප පිය රූප කියන වචනය. අය මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා නේද? මම කියන්නේ නේ. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසය තා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එත්ත නිස්සමානා නිවිසති. එහෙම චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. ඇස මේ ලෝකයේදී පිය රූපං පිය වූද මිහිරි වූද දෙයක්සේ ගන්නවා. දැන් ඇස අප එතන නිකන් ප්‍රිය වූ ඉහිරි වූ දෙයක් හැටියට ගන්න. එත් එත් ඉතින් මොකද උපදින්නේ? තණ්හාව. තණ්හාව නික ඒ ඒ ආරම්භ කොට එහි තණ්හාව උපදවා ගන්න. ඊළඟට අනිත්‍යත්වය මොහොත වදාරන්නේ. චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහිය මානා පහියති සංහාව නිරුද්ධ කරනවා දුරු කරනවා ඒ ඇස පිළිබඳව හරි හැටියට දැනගත්තා දැන් අද අපට කතා කරන්න තිබෙන්නේ ඒ ඇස ආදී පහ ගැන ප්‍රසාද රූප ගැන චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ධාන ප්‍රසාද ජීවහා ප්‍රසාද කාය ප්‍රසාද කියා රූප පහක් දැක් වෙනවා ඒවාට කියන්නේ ප්‍රසාද චක්ඛු කියලා එන්නේ මේ ඇස ඇසට චක්ඛු කියලා ඒ ඒ වචනය පාවිච්චි කරන්නේ ඒ පිළිබඳ නිර්වචන දක්වනවා චක්කපීත චක්ඛු කියලා චක්කති කියන්නේ කියයි කියන්නේ කියයි කියන්නේ මේ විදිහට දන්නවනේ ආචික්කනා දේශනා පඤ්ඤපනා, පත්ථපනා, විවරණා, විභජනා කියලා එහෙම එන. ඒ ආචික්කනා කියන්නේ ඒක ප්‍රකාශ කරනවා ඒක. ශක්ති කියන්නේ කියනවා. ශක්ති. ශක්ති. සමවිසමං ආචික්කති අත්ථෝ කිය. ශක්තිති චක්ඛු. ශක්තිති චක්ඛු කියන බැවින් චක්ඛු නමි. කියන ඒ නිසායි චක්ඛු කියන්නේ. මොනවද කියන්නේ? සමවිසමං ආචික්කතිති අත්ථෝ සමවිසම බව කියන්නේ නුයි කියන එකයි අර්ථය මොකද සමවිසමයි කියන්නේ බල ගොඩයි බල ගොඩලි දැන් අපි යනකොට බල තැන් ගොඩ තැන් ඇස පිටින නිසා අපට දක්නට ලැබෙනවා හරියට වල තැන් ගොඩ තැන් මෙන්න මේ මේවායි කියා අපට කියන්නාක් මෙනුයි මේ ඇස ඒ නිසා ඊට ශක්ති. ශක්තිති ශක්ති. සමරි තමන් ආචික්කතිති අත්තු. ඒ ඇස මහා භූතයන් සමගමයි උපදින්නේ ඒ ඇස ලැබෙන අවස්ථාවේ. එය ධර්මී කියන්නේ එන්නේ දත්තු කාමතා නිදාන කම්මජ භූත ප්‍රසාද ලක්ෂණා චක්කු දක්ඛකාමතා සෝතුකාමතා ගායනකාමතා කායනකාමතා කුසනකාමතා කියලා අපට තිබෙන ආසාවන් තිබෙන අපට ආසාවන් තිබෙනවා මොනවටද දැකීමේ ආසාව ඇසීමේ ආසාව ආග්‍රහණය කිරීමේ ආසාව රස දැනගැනීමේ ආශාව. පොට්ටබ්බේ කියන තද මොළු ඒ ආදි වශයෙන් පවර්ණා ඒ පොට්ටබ්බ ස්පර්ශ කිරීමේ ආශාව අප තුල තිබෙනවා අප්‍රහීන වස්තු. නැති නොකිරීම වස්තු. ඒක අප කියත අප කියන්නේ අනුසය වස්තු. අපට තිබෙනවා ඒ ආශාව. ඒ නිසා තමයි කොයිතරම් බරපතල තමන්ගේ අවධානය බලවත් වේ යොදාලිය යුතු යම් කිසි කාර්යයක තමන් යෙදී සිටිතාද තමන් දකින්නට කැමති වන දෙයක් අහල පහල සිදු වෙනවායි කියා ඉන්දියක්වත් ඇති වුණොත් මේ කරන වැඩේ ඒක වුවත් ඉනිත හෝ තමන්ගේ ඇහැ ඒ පැත්තට හැරෙන්නේ ඒ මොකද අප තුල තිබෙනවා ඒ බලන්නට දකින්නට තිබෙන ආසාව. දැන් ඒ කියන්නේ බලන්න ඔය කාරේ වුණත් ඉතාස් මුළු මොකක් හරි දෙයක් වුණොත් බොහෝ විට මිනිසුන් රොක්වන්නේ මොකක් හරි දකින්නට බොහොම කැමැත්තක් ආසාවක් ඒ විපත්යන් තුල මිනිසුන් තුල පවතී. ඒක දක්ෂු කාමතා කියන දැකීමේ කැමැත්ත ආසාව. එතන කාමතා කියන එකෙන් දැකෙන්නේ කුදු අර ඡන්දෙහි කියන කැමැත්ත නෙවෙයි. මෙතන කියන්නේම දැකීමට තිබෙන ආශාව. ඒ ආශාව අප තුළ පවතින සත්‍යයක්. ඒකයි අනුසය කියන්නේ. ඒ අනුසය ඒ දැකීමේ ආශාව, ඇසීමේ ආශාව, ආග්‍රහණය කිරීමේ ආශාව, රස දැන ගැනීමේ ආශාව, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමේ ආශාව කියන මේවා මේ දැනුදු අප තුළ අපහීන වශයෙන් පවතී. අප්‍රහීන වශයෙන් ඒවා අනුසය වශයෙන් අපතුල පවතින. එහෙම පවතිද්දීම තමයි අපි කුසල් කරන්නේ අකුසල් කරන්නේ. හින්ද කරයි පවුද කරයි. සමහර විටක දකින්නට තිබෙන ආසාව නිසාම කරන පවුද. දැස නිසාම පවු කරන අය සිටිනවානේ. දැස නිසා කරති බොහෝ පවු ඒ සමහර විටක ඒ තිබෙන ආසාව කොයිතරම්ද වරක් දුටුදය ඒ දුටු තැනින් ඉවත යනකොට අප තියෙන ආශාව නිසා ආපසු හැරියෙත් බලනවා. ආපසු හැරිලත් බලනවා. අන්තිම දර්ශනයක් ලබනවා. ඒ විදිහේ දැකීමට ආශාව අප තුළ තියෙනවා. එහෙම පිළියෙදී තමයි අපි පින් කරන්නේ පව් කරන්නේ. අපි මල් පහන් පිදීම, වන දහම් ඇසීම, ආදී මේ පින්කම්ද කරනවා. ඒ වගේම කෙනෙක් සතුන් මැරීම ආදී අකුසල කර්මද කරනවා. ඒ කවර දෙයක් සිදු කරතත් ඒ කරන අවස්ථාවේදීද ඔහු තුළ අප්‍රහීන වශයෙන් පවත්නා ශක්තියක් තමා මේ දැකීමේ ආසාව, ආග්‍රාණී කියන ආසාව ආදී කොට ඒ ආසාව. ඒ නිසා මොකද වන්නේ? යම් කිසි අවස්ථාවකදී ඒ තැනත්තාගේ මරණය සිදු වෙනවා අප කතා කරලා තිබෙනවා මේ මරණාසන්න අවස්ථාව පිළිබඳව. මෙන්න මේ මරණාසන්න අවස්ථාවේදී තමා කර තිබෙන කර්මයන් අතුරෙන් යම් කිසි එක කර්මයක් විපාක දීම් වශයෙන් එළඹ සිටිනවා. විපාක දීම්. ඒ එළඹ සිටින කර්මය මේ ජීවිතයේදී කරන ලද්දක් වන්නට පුළුවන්. ගිය ජීවිතයේදී කරන ලද්දක් වන්නට පුළුවන්. ඊට පෙර භවයෙන් කරන ලද්දක් වන්නට පුළුවන් සමහර විටක බොහෝම ඈත අතීතයේ අවුරුදු 10000 ගණනකට ඈත ඊටත් යම් කිසි අවස්ථාවකදී කරන ලද කර්මයක් වන්නට පුළුවන් ඒ කවර කර්මයක් හෝ සිදු කරන අවස්ථාවේදී තමා තුළ අප්‍රහීන වශයෙන් කරුණා දැකීමේ ආසාව ඇතිීමේ ආසාව ආදි වශයෙන් ඒ ආසාව ඒ නිසා මේ ඉදිරිපත් වූ කර්මය එළඹ සිටි කර්මය නිසා අනතුරුව කර්මයාගේ විපාකය ප්‍රතිසන්දි විපාකය උපදවන උපදින අවස්ථාවේ ඒ ඒ ප්‍රතිසන්දි විපාකයේ ලැබෙන්නේ රූපස්කන්ධයත් ඇති භවයක නම් ඒ කියන්නේ පංචස්කන්ධයේ පවත්නා භවයක නම් සිදුවන්නේ කුමක්ද? අර ප්‍රතිසන්දිය ගෙන දුන්නේ ලැබුණු ඒ ආත්ම භාවයේදී මාත දැකීමට තිබුණු ආසාව නිසා ඒ කර්මයෙන් උපදවා දෙනවා දැකීමට උම කරන ඇහැ. ඇසීමේ ආසාව නිසා ඒ ඇසීමට උමනා කරන කන. ඔය আদি වශයෙන් ඒ ඉන්ද්‍රියයන්ද ලබා දෙන. ඒ නිසා තමයි ඒ ඉන්ද්‍රියයන්ට කර්මජ රූප කියලා නමක් තිබෙන්නේ. කර්මයෙන් උපදවන රූප ඒ දැකීමේ ආශාව නිදාගෙන කොට පැවති කර්මය එකක් ඇසීමේ ආශාව නිදාන කොට පැවති කර්මය තව එකක් එහෙම නෙවෙයි මේ කර්ම කවරක් හෝ සිදු කරන අවස්ථාවේදී අප තුල මේ ආශාවන් සියල්ලම අප්‍රහීන වශයෙන්ුයි පවතින. ඒ කියන්නේ අපි නැති කරන්නේ. දැන් ඒක අපේ නෙවෙයි රහතන් වහන්සේට. රහතන් වහන්සේට සංහාව එහෙම පිටින්ම නැතුව ගියා ඒ නිසා උන්වහන්සේට දකින්නට ආසයි කියලා එහෙම එකක්. අහන්නට ආසාව. ඒ කිසිදු ආසාවක් උන්වහන්සේ තුල නැහැ. ඒ මොකද අනුසය කියන ඒ රාගානුසය නැත්නම් මේ කාමරාගානුසය භවරාගානුසය වශයෙන් අනුසය දෙකක් ඇටියට දක්වන ඒ ලෝභය සංහාව. එහෙම පිටින්ම උන්වහන්සේ තමන්ගේ సంతාණයෙන් පිට දැම්මා. සුබයි. ඒ නිසා උන්වහන්සේට ඒ අපට තිබෙනවා. අපට තිබෙන නිසා අප කරන ලද ඒ කර්මය කවරක්? දැන් අපි සතර පාහෙන් යම් කිසි තැනක උපදිනවා නම් යම් කෙනෙක් එහිදී ඒ තැනත්තා ඇස ලැබෙනවා. කන ලැබෙනවා. දැන් ਉਹ බලු බලලා අපි සතුන්ට ඒ ඉන්ද්‍රියන් ලැබී තිබෙනවා. ඒ ලැබුණේ කුමකින්ද? ඔවුන්ට ඇස් ලැබුණේ පිනෙන්ද? ඔවුන්ට ඇස් ලැබුණේ සමහරෙක් හිතනවා එහෙම. බල්ලෙකුට බලලෙකුට උවද ඇස් දෙකක් නම් ලැබුණේ ඒ ලැබුවේ උගේ පිටේ නෑ. ඒක කර්මයෙන් උපදවන රූප, කර්මජ රූප. ඒවා ඒ කලන ලද අකුසල කර්මෙන් උපදවන ලද රූප, කර්මජ රූපේ කියන්නේ. කුසලයෙන්ද ඒ කර්මජ රූප උපදනවා. කුසල කර්මයෙන් අකුසල කර්මයෙන් උපදවනවා. දැන් නිරේහි උපදින නිසතුන්ට ඇස් ලැබෙනවා, කන් ලැබෙනවා. උනට ඒ ඒ ඉන්ද්‍රියන් ලැබෙනවා ඒවා අඩුයි කියලා නෑ. ලැබෙන ඒ ලැබෙන්නේ ඔවුන් නිරෙහි ඉපදීමට හේතු වුණේ යම් කර්මයක් නම් ඒ කර්මයෙන් ලබා දෙන්නේ. ඒ කර්මය ඒ කර්මය ඔවුන් සිදු කළේ ඒ සිදු කරන අවස්ථාවේදී ඔවුන්ට තිබුණා. දැකීමට ආසාව, ආග්‍රහණ රස ඇසීමට ආසාව, ආග්‍රහණයට ආසාව, රස දැනගන්නට ආසාව, ස්පර්ශ ලැබීමට ආසාව කියන මේ ආසාවන් තිබුණා. ඒ නිසා උනට ඒව ලැබුණා. ඒ කියන්නේ තියෙන්නේ මේ වෙන කර්ම නිසා. ඒ කියන්නේ දැන් වෙන කර්මයේ කීවේ කෙනේ කරන ලද කුසල කර්මය දුර්වල වූ කල්හි විහෙතුක වූ කල්හි එය පෙරපසු සිත් වලින් කල් සිත් වලින් ලැබිය යුතු උපකාරයේද නොලබන ලද අවස්ථාවකදී ඒ කර්මය විහෙතුක ඕමක කුසල කර්මයක් වෙනවා. විහෙතුක ඕමක කුසල කර්මයෙන් මිනිස් ලව උපතක් ලබා දෙනවා නම් මිනිසකු හැටියට එවිට ඒ තනත්තා එක්ක ಜಾති අන්ධයෙක් වෙනවා. එහෙම නැත්නම් ಜಾති බධිරයෙක් වෙනවා. එහෙම නැත්නම් ಜಾති මූඝෙක් වෙනවා. ಜಾති ඒලෙක් වෙනවා. ಜಾති උම්මත්තකෙක් වෙනවා. නපුංසකයෙක් වෙනවා පණ්ඩතයෙක් වෙනවා ඔය ආදි වශයෙන් අභෞවිය බොහොම පහත් මිනිස් ජීවිතයක් ලබනවා එතකොට ඇස් නැතිව උපන් එක්කෙනයි ಜಾති අන්ධයයි ඒ ಜಾති අන්ධයා මිනිසෙක් හැටියට උපන්නේ පවතින නෙවේ ඒ උපත ලැබුණේ පිනකින් මිනිසෙක් වුණේ පිනකින් නමුත් ඒ පින ඔහුගේ දුර්වල පිනක් ඒ පින දුර්වල වූයේ කරන අවස්ථාවේදීද ඔහු නුවණ උපදවා ගත්තේ නැහැ. ඒ නිසා නුවණ නැති කමින් දුර්වලයි. නුවණ නැති කම නිසා දුර්වලයි හේතුයි. තව දුරකට දුර්වල වෙනවා. පසුව ඇති වුණු කලින් ඇති වුණු කුසල් සිත් වලින් උපකාර නොලබපු බැරි බොහෝ විට වන්නේ කෙනෙක් පින් කරලා ඒ පින බලවත් බවට පමුණවා ගන්නට නොදන්නා හේතුවෙන් ඒ පින දුර්වල කරගන්න. ඔය පින් කරන බොහෝ දෙනෙකු කරන වැඩක් ඒක. බොහෝම මහන්සි වෙලා සමහර විටක ධනය වියදම් කරලා නිදිමරාගෙන ඔයගේ පින් කරන අය සිටිනවා. ඒ කරගත්ත පින පසුව ඇති කරගන්නා වූ මේ පිනම අරමුණු කොට ඇති කරගන්නා වූ සිත්වල නරක කරගන්න. දුර්වල කරනවා. දින පිළින පින නැති වෙන්නේ නැහැ. නමුත් අර දුර්වල වීම හේතු කොටගෙන බලවත් විපාකයක් දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒකට කරන ලද ඒ කුසල කර්මය නිසා තමයි මිනිසෙක් උනේ. නමුත් ඒ කුසල කර්මයේ තිබිච්ච පාඩු අඩුපාඩුකම හේතු කොටගෙන මිනිසෙක් වුණත් මිනිසෙක් වශයෙන් Tamanට ලබා ගන්නට තිබුණු ඇස් දෙක ලැබුණේ නැහැ. එළියක් නොලැබී යාමට තරම් වූ යම්කිසි ඒ අකුසල කර්මයකුත් තිබෙනවා. ඒ කියන්නේ අකුසල කර්මය තමයි කුසල කර්මය දුර්වල කරන්නේ. ඒක මතක තියාගන්න. කුසල කර්මයේ තිබෙන බලය මුලින්න්නේ අකුසල කර්ම. එතකොට ඒ අකුසල කර්මයෙන් වහර ලැබූ කුසල කර්මයේ දුර්වල වී උපදවන විපාකය දුර්වල එකක්. ඒ දුර්වල එකක් නිසානේ අහිමි මිනිසෙක් හැටියට උපදින්නේ අහේතුකේ නේ අහේතුක ප්‍රතිසන්දි. ඒ අහේතුක ප්‍රතිසන්දියක් ලක් තැනත්තාගේ ඒ අහේතුක බව ම ප්‍රකාශ වෙන දැක්වෙන ප්‍රදර්ශනය වෙන යම් අඩුපාඩුවක් තිබෙනවා. එක්කෝ ಜಾති අන්දේ එහෙම නැත්නම් ಜಾතියෙන්ම පිහිරේ ಜಾතියෙන්ම ගොල්ලේ මූගකින් ගොල්ලේ ಜಾති උම්මත්තකේ උපතින්ම පිස්සේ සමහර විට උපතින්ම පිස්සේ නපුංසකේ ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් වුරුතන එහෙම නැත්නම් පණ්ඩකේ පණ්ඩකේ ඔය කියන්නේ බලවත් වූ කාම රාගයෙන් දැවෙන අය සිට පණ්ඩක. ඒ අයගේ දුර්වලකම් තියෙන මේ ඒ වගේම බොහෝම උස්සන්න රාගයක් තියෙනවා. ආපිත්ත පණ්ඩක, උසූය පණ්ඩක ආදී වශයෙන් නම් තිබෙනවා. ඒවා මම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ ඒ එහෙම අය සිට බලවත් රාගාතික පුද්ගලයා. දුර්වල සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. දුර්වලකම. ඒ වගේම රාගය ස්කන්ධ. එහෙමයි මේ ඡන්ද කියන්නේ. අන්න එහෙම දුර්වල ආත්මතාවයන් ලබනවා. එතකොට ඒ ඇස නැතිව උපන් දැන් අපිට කියන්නට බෑ. කෙනෙක් උපතින්ම යන මෞතුසින් බිහි වෙනකොට ඒ තනත්තාට ඇස් දෙක නොලැබී සිටිනනම් සාමාන්‍යයෙන් ඔහුව අනුන්වන්නේ ಜಾති අන්ධේ කියලා. ඒ ಜಾති අන්ධ භාවය නියම කරන්නේ ඒ මෞපුසුන් දිහිවන අවස්ථාවේදී ඇස් දෙක නැතිව උපන්න නිසාම නෙවෙයි. ධර්මානුකූලව දක්වනවා නම් ඇස ලැබිය යුතු අවස්ථාවක් තිබෙනවා. මෞකස පිළිසිඳ ගන්නා පත්වයකට ඇස ලැබිය යුතු අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව දක්වා පිළිෙන්නේ 11 වෙනි සතියේ අන්තිම දිනය. ඒ කියන්නේ 77 වෙනි දිනය. ඒ 77 වෙනි දිනයේදී ඇස කන දිව නැහැය කියන ඒ ප්‍රසාද රූප චක්කු පොත ගාන දිවා කියන ප්‍රසාද හතර වැඩෙනවා. ඒ ප්‍රසාද රූප හතර ඒ අවස්ථාවේදී ලැබෙනවයි කියා දක්වනවා. අන්න ඒ අවස්ථාවේදී මේ මෞපුත ප්‍රතිසම්පිගත් කෙනෙකුට ඇස ලැබිය යුතු ඒ අවස්ථාවේදී ඇස නොලැබී ගියා නම් අන්න එහෙමයි ಜಾති අන්ධයා. ಜಾති අන්ධයා. සමහර විටක ඒ විදිහට ලැබුණු ඇස ඇස කුස තුලදී සිදුවන යම් කිසි උපද්‍රවයක් නිසා එහෙම ඒවා සිදුවන්නට පුළුවන්. සමහර අසනීප දැන් මෑණියන්ට හැදෙන අසනීප පිළිදෙන. ඒ නිසා දරුවාට යම් දුර්වලකම් ඇති වෙනවා. ඒ විදිහේ මවට ඇතිවුණු අසනීපයක් කර්ම කොටගෙන මේ දරුවාට નિયમિત කාලෙහිදී ලැබී තිබුණු ඇස් දෙක මේ මවගේ අසනීපයේ හේතු කොටගෙන දරුවාට සිදුවන යම්කිසි ආබාධයකින් ඒ ඇස නැතිව ගියා නම් ඔහු ಜಾති අන්ධෙක්ම නොවේ. මේ ඒක අපට ඈ ඔව් ඔය ප්‍රතිපාක කරන්න පුළුවන්. ප්‍රතිසන්ධිය අර මුලදී ප්‍රතිසන්ධි විපාකයේම තමයි හේතු වූයේ. ඒ කියන්නේ ප්‍රතිසන්ධිය ලැබුවා ඒ ප්‍රතිසන්ධිය දුන් කර්මය බලවත් නොවේ නම් ඒ තනත්තාට S2 ලබා දීමට තරම්. ඒ නිසායි ඔහුට S2 නොලැබී යන්නේ. එහෙම අවස්ථාවකදී අර සුදුසු කාලෙහිදී නියමිත කාලෙහිදී චක්සු ප්‍රසාදය නොලැබී. නමුත් නියමිත කාලෙහිදී චක්සු ප්‍රසාදය ලැබිලා ආගන්තුකව එළඹෙන වෙනස් කාරණයක් හේතු කොටගෙන ඒ ඇස් දෙක නැතිව ගියා නම් පස්සේ. ඉතින් අපිට ඒක කියන්නට බෑ. ඉදන්නේ නෑ ඒ පිළිබඳව කියන්නට. උපදින කොට ඇස් දෙක නැත්නම් අපි කලකන්නේ ಜಾති අම්බේ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙමයි ಜಾති අන්ධභාවය දක්වන්නට තිබෙන්නේ මේ කර්මය පිළිබඳ වූ ඒ කර්මජ රූපයක් පිළිබඳ වූ සක්සිත ගැන කතා කරා. නෑ ඉපදුනාට පස්සේ කොහොමද? ඉපදුනාට පස්සේ ඇති වෙන ඉපන්. දැන් අපි ඇස් දෙක නැතුව ගියාම අපිට කියනවා ಜಾති අන්ධ වෙයි. නෑ. ඒක කර්මයකින් වහන්න පුළුවන්. දැන් ඇසයි කියන එක නැතිවීමට නොයෙක් හේතු තිබෙනවා නේ ඇසයි කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි බොහොම ආරක්ෂා සහිතව තිබෙනවා කියලා අප සලකතන් ගිනි රත්නයක් තදින් ලැබුණොත් ඇස් දෙක නැති වෙන්නට පුළුවන් නේ කාගේ හරි අතින් දෙන පහරකින් බලවත් වේ ලැබුණොත් ඒත් ඇස් නැති වෙන්නට මා දන්නවා සමහර කෙනෙකුගේ ඇස් නැති උනේ මේ මූණ පිහදාන්න ගත්ත කුවායේ ගහලා ගසලා අම්මේ ඇහි වැදිලා ඒ ඇහැ නරක් වෙනවා මේ නියම පිළි දාන්න පුළුවන්. නෑ ඒක යම්කිසි කර්මයකගේ සම්බන්ධය පිළිෙන්නට පුළුවන්. ඉතින් ඒක කර්මයටම විතරක් දාන්න බෑ. නෑ දැන් නෑ ඇක්සිඩන්ට් කියලා එක විතරක් නෙවෙයි අනුතුරේ දැන් එහෙම දෙයක් කරනකොට වුණා කෙනෙක් සිහිය ඇතිව කළා නම් නේද අපි ආගමෙන් උගන්වනවා ධර්මයෙන් උගන්වනවා හැම ඉරියව්වක්ම සිහියෙන් පවත්වන්න. සිහියෙන් පවත්වනවා නම් මේ සුවයගත හැටි ගහන්නේ එහෙම කරන්නේ නැහැ නේ මනුස්සයා. එයා ඒ කාර්යයක යම්කිසි එක්තරා සම්සුන් කමති ඒ කටයුත්තෙහි යෙදෙන්නේ. එතකොට අර විදිහේ මේ හදිසි අනතුරක් සිදුවන්නට බෑ. ඒ නිසා කියන්නට ඕන එක කර්මයකට සම්බන්ධයක් වෙන්නට පුළුවන්. නැtei කියන්නේ නෑ. නමුත් ඔක්කොම කර්මයටම දාලා කොහොමවත් බලපන්නට බැරි දෙයක් මේ කර්මයෙන් සිදුවන්නටම ඕනේ කියලා එහෙම ගන්න. එහෙම ගත්තොත් මිනිසුන්ට මොනම දෙයක්වත් සිතාමතා කරන්නට බෑ. එතකොට අර මක්කලි ගෝසාලගේ වාදයට වැටෙනවා. මක්කලි ගෝසාල මක්කලි ගෝසාල කීට හැටියට එහෙමනේ. මක්කලි ගෝසාලගේ පිළිගැනීමේ හැටියට අපට නැති අත්කාරය නැති කරකාරය අපට මොනවත් කරන්නට බෑ. මේ මිනිසුන් විඳින සැප දුක් දෙක ද්‍රෝණයෙන් මැනලා තියෙනවා. දෝන විෂය සුඛ දුක්ඛේ ද්‍රෝණයකින් මැනලා වදින එකින් එක්කන මෙච්චර කල් මේ මේ තැන්වල මෙපමණ කල් මේ මේ තැන්වල සැරිසරලා සැරිසරලා සැරිසරලා සැරිසරලා අන්තිමේදී දුක් කෙලවර කරනවා බාලයාය පඬිතයාය කියලා සිදුවන වෙනසක් නෑ තමාගේ උත්සාහයෙන් කියලා ය තමන්ගේ විමුක්තිය ඉක්මන් කර ගැනීමක් හෝ තමන් කිසිදු ක්ලාවක් නොකළයි කියලා විමුක්තියේ ප්‍රමාද වීමක් හෝ නෑ අන්න එහෙම ගත්ත. එතකොට කර්මයක් හේතුඵල කිසි දෙයක් නැති. එයා හේතුකවාදී, නාස්තිකවාදී, ඒ වගේම අකිරියවාදී. ඒ තුනම එනවා ඔහුගේ මේ මක්කලිය. එහෙම නෙමෙයි. කර්මය කියන එක බොහෝම විස්තීර්ණ දෙයක්. බොහෝම විස්තීර්ණ දෙයක්. අපේ අප අනන්ත අප්‍රමාණ කර්ම රැස් කරලා තියෙනවා. ඒ කර්ම වද ඒ ඒ අවස්ථාවකදී ඉදිරිපත් වෙන්නට හරියට මාන බලාගෙන ඉන්නවා වගේ කියන්නට පුළුවන්. ඒ කියන්නේ එහෙම කර්ම තිබෙනවා අපිට. ඒ කර්මයක් ලං වෙන්නට පුළුවන්. සමාජයේ අයෝග සම්පත්තිය කියන එක නැතිව ගොස් අයෝග විපත්තිය හේතු කොටගෙන තමා කර තිබෙන අකුසල කර්මයක් ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ කර්ම විපාක දෙනකොට සිදුවන තත්ත්වයන් ගැන අප කීවේ. තමන්ගේ ප්‍රයෝග විපත්තිය හේතු කොටගෙන තමා අතීතෙහි කර තිබෙන අකුසල කර්මයකගේ විපාකයක් දීමට අවස්ථාව මේ ප්‍රයෝගයේ විපත්තිය නිසා ලැබෙන්නට පුළුවන්. එහෙම කර්මවලදී දැන් ඒ නිසා සසිතින දරුවාගේ ඒ සුවය සමීපය ගැන ඒ මෑණියන් මග බලාගත යුතු බවකුත් දක්වනවානේ. කැමෙන් දීමෙන් ආදී ඉවන් කටයුතු. අනේ එහෙ විදිහේ අප්‍රවේසම් කමකින් සිදු වුණොත් යම්කිසි දෙයක් ඒකටත් ඒ දරුවාගේ කර්මයක් පිළිබඳව කියන්නවත් පුළුවන්. නමුත් මවගේ වැරදි පිළිවෙත් අන්න ඒ වගේ කරුණු. ඒ නිසා මේ ධර්මයේ උගන්වන්නේ නානා හේතු එක හේතුවක් නෙවෙයි. නානා හේතුයි. ඒ නානා හේතුක ධර්මයක් ඉඳලා නේ මෙතන උගන්වන්නේ නම් කර්ම හේතු මොකක්ද සක්කු සෝතාදී මේවා ලැබීම ලබා දෙන දෙන්නේ කර්ම ඒ නිසා ඒවට කම්මජ රූප නැත්නම් අතත්තා රූප කියලා නම් ඇස දක්ෂකාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණ චක්ක දැකීමේ ආශාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්කු නමි සෝතකාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණා සෝත ඇසීමේ කැමැත්ත නිදාන කොට කරති කර්මයේ නිපදවන ලද මහා භූතයන්ගේ උපය සෝත ප්‍රසාද ධායන ධායන කාමතා නිදාන භූතප්පසාද ලක්ෂණා ධායන කාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණා ධාන ධානම් ඒ ධායන කාමතා කියන්නේ රස දැන ගැනීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය දිවහා අසාද ඊළඟට දක්වන්නේ කුසන කාමතා ස්පර්ශ කිරීමේ කැමැත්ත ආස්වාද නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය කාය ප්‍රසාදය මෙන්න කියන පද ප්‍රසාද ඒ ප්‍රසාදය ගැන හිතන්නේ ඔය ඇති ඉතින් ඒවා පිරෙන්නේ කොහිද කියන එක දක්වනවානේ මේ අක්ෂි ගෝලය ඇසුරු කරගෙන පවතින තත්වයකුයි චක්කුප්පස්සාවෙක නේ මේ කම්බිලයේ තිබෙන එක්තරා ප්‍රදේශයක් සීමා කොට පවත්නා තත්වයක් හැටියටයි සෝතප්පස්සාවය නැහැකුරේ එළුකුරේකට සමාන තැනක පැතිර පවතින මහත් භූතයන්ගේ උපයක්ෂය දක්වනවා ගහනප්පස්සාවය මේ දිවෙහි මේ මේ මදහර්ගයේ ඒ මහනෙල් මල් පෙත්තක අග කොටසේ මෙන් පැතිර පවත්නා ඒ ස්වභාවයක් හැටියට දක්වනවා ඒ විවාහ ප්‍රසාදය කයෙහි මේ වේලු කම්මේ මිය අග කෙස් අග කියන ඒ තැන් හැර අනිත් හැම තැනම පැතිර පවත්නා මහා භූතයන්ගේ උපයක්ෂයේ දක්වනවා කාය ප්‍රසාදය එහෙම ඒ ජඨරාග්නියේ පවත්නා තැන කාය ප්‍රසාදය නැtei කියලා කියනවා. එහෙම තැන් හැර අනිත් හැම තැනකම වාගේ කයෙහි පැතර පවත්නා ඒ ගැටෙන දෙයක් දැනගත හැකි කිසිත උපදනා තැන හැටියට සැලකන ඒ ප්‍රසාදය කාය ප්‍රසාදය කියලා දක්වනවා. මේ සියල්ලම ඒ අර ආසාව නිසා ලබා දුන්න කර්මජ රූප. ඒ කර්මයෙන් ලබා දුන්න රූප. කම්මජ රූප. ඊළඟට එන්නේ අකාද ළඟට එන්නේ භාවක නේ අකාද ආ විෂය කර්මජ රූප පිළිබඳ එකපාරටම කියවම දීපී අනිත් එක කර්මජ රූපයන්ගේ දැන් ඔය පහ ඊළඟට කර්මජ රූපයන් වශයෙන් තිබෙන්නේ ඉතිභාව රූපය කුම්භාව රූපය ජීවිත රූපය හදය රූපය ඈ ඉති භාව, උම් භාව, ජීවිත හතය. ඒ හතර පිළිබඳව අන්තව. අර ඉගෙන මේක දක්වා තිබෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල පසාද ඊළඟට විශේෂ රූප අපි මේ කර්මජ රූප ටික ඉක්මනට එකපාර කියමු ඊළඟ කීපයට යන්න. සබ්බේ සංඛාරා විකාශියලා පඤ්ඤාය පස්සිය අතරින් දුක්ඛේ සමග්ගෝ සිද්ධා